ඇය ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇතුළත කරන යුද්ධයක්. කෙලෙස් එක්ක කරන යුද්ධයක්. ඒකට යොමු වෙච්ච බවක් තමයි පැවිද්ද කියන්නේ. පැවිද්ද තුල තියෙන අසාමාන්‍ය ගුණවත් භාවයක්. ඒ ගුණවත් භාවයත් එක්ක කරන වැඩපිළිවෙලදී ජීවිතයේ ආධ්‍යාත්මී ශාන්තියක් සංසිඳීමක් ලබා ගන්න පුළුවන් අපට හැම වෙලෙම ජීවිතය තුළ සාන්තියක් ළඟා කරගන්න වැඩපිළිවෙලක් පැවිද්ද තුළ තියෙන්නට ඕනේ. පැවිද්ද තුළ හැම වෙලෙම දකින්න දේ තමයි කෙලෙසයකට ඉඩක් නොවන විදිහට හිත හුරු කරන එක. කෙලෙසයත් එක්ක යට වෙන්නේ නැතුව ජීවිතය හුරු කරන එක. ඉතින් ඒකට උපකාර වෙන විදිය ලස්සන දේශනාවක් මම අද පැහැදිලි කරන්නේ. චූලගෝසිංහ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන සැබෑම පැවිදි කෙනෙක් පැවිද්දකට ආපු තැනදී අන්‍යෝන්‍ය ඒක කොච්චර මෛත්‍රියකින් යුක්තව කටයුතු කරනවද කියන කාරණාව මේ දේශනාවේදී ගොඩාක් ඉස්මතු වෙනවා. ඒ වගේම එකිනෙක කෙනා කෙරෙහි ගැටීමක් ඇති වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් දියයි කිරි වගේ එකතු වෙලා වාසය කරන්නේ කොහොමද කියන එක මේ දේශනාව තුළ පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ පිරිසක් එක්ක එකතු වාසය කරන තැනදී සහ පැවිදි ජීවිතයක් ගත කරන තැනදී මේ තරහා කියන කාරණාව ජීවිතේ ගොඩාක් අකුසල් සිදුවෙන සහ ඒ කාරණාව ඔස්සේ පැවිදි ජීවිතයේ කෘත්‍ය සිදු නොවන බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් අපට ගොඩාක් ඒකට උපකාර වන පැවිදි කෘත්‍යයට උපකාර වන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඒවා මේ සුතන් වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒකන් සමයන් භගවා නාදිකා විහෙරති ගිජ්ජකාවසතේ භාගවත් බුදුරජාණන් වහන්සේ නාදිකාවේ මේ ගිජ්ජකාව කියන්නේ ගඩොල් වලින් කරපු ආවාසයක වැඩ වාසය කළා. තේනකෝපන සමයේන ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ ගෝසිංග සාල වනදායේ විහරಂತಿ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේ කියන මේ උත්තමයෝ ගෝසිංග සාලවණේ වැඩ වාසය කළා. අතකෝ භගවා සායන්න සමයන් ප්‍රතිසල්ලාණං උට්ඨිතෝ යේන ගෝසිංග සාලවා වනදායෝ තේනුපසංකමි භාග්‍යතුන් වහන්සේ ඵල සමාධින් නැගිටලා මේ ගෝසිංග සාලවණේට වැඩම කරන්න යෙදුණා. එතකොට මේ ගෝසිංග සාලවණේ රැක බලා ගන්න මුරදිතුව නැත්නම් මුරකාරයා භාග්‍යතුන් වහන්සේනවා දැකලා කිව්වා එන් මා සමන ඒතන් දායපාමි ශ්‍රමණයන් වහන්සේන් දෙපා ඇතුළට කියලා කිව්වා. ශ්‍රමණයන් වහන්සේ ඇතුළට වඩින්න එපා මේ මේ ඇතුළේ ඉන්නවා ශ්‍රේෂ්ඨ ශ්‍රමණයන් වහන්සේලා තුන් දෙනෙක්. ඉතින් ඔබ වහන්සේ වැඩිම එක ඒ ශ්‍රමණයන් වහන්සේට කරදරයක් වෙයි කියලා බුදුරන් වහන්සේ වෙන එක වැළැක්වුවා. එතකොට දැන් ඒ වනාන්තරයේ ඉන්නවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ, කිම්බිර ස්වාමීන් වහන්සේ. එතකොට බුදුරන් වහන්සේ වන්නකොට වැළැක්වුවා. ඒ අවස්ථාවේදී අස්සෝස්කෝ ආයස්ම අනුරුද්ධෝ දාසපාලස්ස භගවතා සද්දින් මන්ත මන්තේ මානස්ස භාග්‍යතුන් වහන්සේට ඒ විදිහට කතා කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහුණා. සුත්වාන දාසපාලන් ඊට දෝවද අහලා දාස 16ට නැත්නම් ඒ දොරටු පාලකයාට කියන මාවුසෝ දාසපාල මා ආවසෝ දායපාල භගවන්තං චාර භාගතුන් වහන්සේ වළක්වන්න එපා. ඔය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වළක්වන්න එපා කියලා අර දොරටු පාලකයාට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිව්වා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊළඟට මොකද කරන්නේ? නන්දි ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේලාට ගිහිලා කිව්වා අන්න බුදුරන් වහන්සේ වඩිනවා. එන්න කියලා එක් කරගෙන ආවා. එක් කරගෙන ඇවිදලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, නන්දි ස්වාමීන් වහන්සේ, කිම්බිලි ස්වාමීන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ පෙර ගමන් කළා. භාග්‍යතුන් වහන්සේ වඩනකොට ඉස්සරහට ගිහිල්ලා පිළිගත්තා. භාග්‍යතුන් එක නමක් පාත්‍ර සිවුරු පිළිගත්තා. තව නමක් ආසන පිළියෙල කළා. තව නමක් පාදෝවණය කළා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ ඇවිදිල්ල පැත්තකින් දැන් වැඩ සිටියා. දැන් එතකොට ශාල වනයේට ගෝසිංග ශාල වනයේට වඩිනකොට බුදුරන් වහන්සේ පිළි අරගෙන ඇවිදිල්ලා දැන් ඊටාම ආදර ගෞරවයෙන් යුක්තව වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. එකත් පසක වාඩි වුණ එකමන්තන් නිසින්නංකෝ ආයස්මතං අනුරුද්ධං භගවා ඊතදෝ එකත් පසව සිටි අනුරුද්ධ මන්දුද ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මෙහිම අහනවා කච්චිවෝ අනුරුද්ධ කමණියං කච්චියාපණියං කච්චි පින්ඳ පාතන්න කිලමතාති කොහොමද අනුරුද්ධේනි හොඳට පින්ඳ පාතේම හම්බ වෙනවද හොඳට පහසුවෙන් ඉන්නවද කියලා ඇහුවා ඒ අවස්ථාවේ අම්බුත් ස්වාමීන් වහන්සේ හදාරනවා කමනියම් භගව ස්වාමීන් හොඳට අපි ඉවසගෙන ඉන්නවා යැපෙනවා අපට හොඳට පින්ඳ පාතේ හම්බෙනවා කියලා බුදුරජාණන් වහන්සේට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වදාලා කච්චපනකෝ ඕ අනුරුද්ධ සාමග්ග සම්වදමානං අවිවදමානං කීරෝදකි කීරෝදකි භූතෝ අඤ්ඤමඤ්ඤං ප්‍රිය චක්කුහි සම්පස්සම සම්පස්සයන්තෝ විහෙරතාදි කොහොමද අනුරුද්ධය ඔබලා සමගියෙන් ඉන්නවද එකිනෙකනාට කිරි වතුරයි වගේ දියයි කිරි වගේ ප්‍රියෑසමින් බලමින් වාසය කරනවා. දැන් තුන්දෙනෙක් එකට වාසය කරනවා. තුන්දෙනා එකට වාසය කරද්දී දියයි කිරි වගේ එකටද වාසය කරන්නේ කියලා අහනවා. එහෙම ඇහුවට පස්සේ අනුර ස්වාමීන් වහන්සේ දානවා තග්ගම යම්බන්තේ සමග්ගා සම්මෝධමාන අයවදමාන එහෙමයි ස්වාමීන් වහන්සේ වහන්සේ අපි සමගියෙන්මයි වාසය කරන්නේ දියයි කිරි වගේ එකට එකට ඒක වෙන් කරන්න බෑ වගේ ප්‍රිය ඇසින් බලමින්මයි වාසය කරන්න යනවා වාසය කරන්න කියලා අනුරුත් ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේට වදාරනවා. යථාකතම් පනතුම් මේ අනුරුද්ධා සාමග්ගා සම්මාදාම සම්මෝදාන අයවදමාන කොහොමද ඔබලා එකට වාසය කරන්නේ ප්‍රිය ඇසින් බලමින් දියයි කිරි වගේ වෙන්වෙන්න බැරි වෙන විදිහට එකට ප්‍රිය ඇසින් යුක්තව සමගියෙන් ඔබලා වාසය කරන්නේ කොහොමද කියලා අහනවා. ඔන්න බලන්න වාසය කරනද කියලා. දැන් මෙහෙම වාසය කිරීමක් අපි තුල තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම වාසය කිරීමක් තියෙන තැනේ තමයි පැවිද්දේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්. නැත්නම් පැවිද්දේ සුන්දරත්වය අත්විඳින්න බෑ. අපි තුල කෙලෙස් අවශ්‍යගෙන තරහ යන තරහ යමින් අනුන්ගේ අඩුපාඩු දකිමින් පුංචි වැරද්දක් වුණාම ඒකට ගැටෙමින් අන්නේ විදිහට වාසය කරනවා. ඉතින් එහෙම වාසය කරන්නේ සුදුසු නෑ පැවිද්දෙකුට පැවිද්දේ කෘත්‍යයත් එක්ක ඒ වගේම බොහෝ අකුසල් සිද්ධ වෙනවා. හැබැයි මෙන්න මේ විදිහට වාසය කරන්න පුළුවන් නම් ඒ වාසය කිරීම තමයි සැබෑම පැවිද්දේ සුන්දර භාවය. ඔන්න බලන්න හිතන හැටි. ඉදමයන් බන්තේවන් හෝ දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දාරනවා මෙන්න මෙහෙම ස්වාමීන් මං හිතනවා ලාභාවත මේ සුලද්දන් වත මේ මට මනා ලාභයක්මයි මට මනා ලැබීමක්මයි මෙන්න මේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා එකට ජීවත් වෙන්න ලැබෙන එක දැන් සමන්ට ඒ අය අතුරු කරන්න ලැබීම කියන කාරණාවේ භාග්‍ය කියලා හිතනවා මට මේ සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ අසුර ලැබීම භාග්‍යයක්මයි මම මෙන්න මේ විදියට ස්වාමීනි මේ ආයුෂ්මන්ත වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී නැති තැනදී මෛත්‍රී සහගත කාය කර්ම වලින් ඉන්නේ. අය මූලිකාවක් නෑ. ඊළඟට ඉදිරියේදී නැති තැනදී මම මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිතනදී මෛත්‍රී වචනමයි කතා කරන්නේ. ඒ වගේම මෛත්‍රී හිතිල්ලක්මයි මම හිතන්නේ. එතකොට එහෙනම් ඉදිරියේ ඉද්දිත් නැති තැන කිසි වෙලාවක එතකොට මෛත්‍රිය කරෝ කතා කරන්නේ නැහැ කියලා කියනවා. ක්‍රියා කරන්නේ නැහැ කියලා කියනවා. හිතන්නේ නැහැ කියලා මෛත්‍රිය කරෝ. එහෙනම් අනුන්ගේ අඩුපාඩුවක් කතා කරන්න බෑ. වෙන කෙනෙක් එක්කවත් කතා කරනවා නම් මෛත්‍රී වචන කතා කරILLක් නෙමෙයි. හිතන්න බෑ. එතකොට මෛත්‍රියෙන් තොරව හිතන්නේ නැති, මෛත්‍රියෙන් තොරව කතා කරන්නේ නැති එහෙම ජීවිතයක් නැහැ. හැම වෙලෙම තියෙන්නේ අපට ලාභයක්මයි, මේ අයගේ අසුර ලාභයක්මයි කියලා මෛත්‍රියෙන් යුක්තවම ඒ එයාලගේ ගුණයමයි කල්පනා කරන්නේ කිසිදු විදියකින් අඩුවක් දකින්නේ නැහැ. බලන්න ඒක වෙන්නේ කොහොමද කියන එක ලස්සනට පැහැදිලි කරනවා. අද වෙන්නේ මේක තමයි ගොඩාක් අඩු. කොහොමද මේ පැහැදිලි කරන්නේ? ස්වාමීනි සෝකෝ අහම් බන්තේ සකං චිත්තං මේ ස්වාමීනි යන්නුනහං සකං චිත්තං නික්කිපිත්වා ඉමේ සං ඒ වායස්මන්තං චිත්තස්ස වසේන වත්තේ යන්ති ස්වාමීනි මෙන්න මෙහෙමයි වාසය කරන්නේ ඒ තමයි මම මෙන්න මේ විදිහට හිතනවා ස්වාමීනි මම මෙහෙම හිතනවා මගේ හිත අයින් කරලා මේ ස්වාමීන් වහන්සේගේ හිත මම දැන් ඇති කරගන්නට ඕනේ මගේ හිත පම් පැත්තකින් තියනවා ස්වාමීනි එතකොට ඒ ස්වාමීන් වහන්සේ හිතන හිත මම ඇති කරගන්නවා දැන් බලන්න මෙන්න මේක තමයි මෛත්‍රියෙන් යුක්තව එකිනෙක කෙනා ප්‍රියශීලී වාසය කරන ප්‍රධානම කාරණාව. ඒ කියන්නේ අපි මොනවා හරි කාරණාව තව කෙනෙක් කියනවා නම් ඒකට විරුද්ධව කාරණාවක් හෝ වෙන කාරණාවක් කියන්නේ එයාගේ හිත. එයා හිතන්නේ මොකද්ද? එයා කල්පනා කරන්නේ මොකද්ද? අන්නේ හිතන කල්පනා කරන කාරණා මම ඇති කරගන්න. දැන් දෙකම එකයිනේ. දැන් දෙන්නේක් නෙමෙයි එතකොට. හැම වෙලෙම මොකද්ද කරන්නේ? අනිත් කෙනා හිතන විදිය කොහොමද? ඒ හිතන විදිය මම හිතනවා. අනිත් කෙනා කල්පනා කරන විදිහ මම හිතනවා. එයාගේ හිත මම ඇති කරගන්නවා. එතකොට කවදාවත් සීත් දෙකක් නැහැ. ගැටීමක් ඇති වෙන ඉඩක් නැහැ. දැන් බලන්න අපි හැම වෙලෙම කරන්නේ මොකද්ද? අනිත්‍යනාගේ වැරද්දක් දකිනවා මොනවා හරි අඩුවක් දකිනවා මේ තමන් කොටු කරගත්ත රාමුව එක කරගෙන. තමන් කොටු කරගත්ත රාමුව ඉන්නේ නැතුව අනිත්‍යනාගේ හිතේ ස්වභාවය ගැන හිතනකොට තමන්ගේ හිතත් ඒ தත්ත්වෙටමපත් වෙනවා. තමන්ගේ හිතත් ඒ தත්ත්වෙටමපත් වුණාට පස්සේ අන්න තරහක් යන්න ඉඩක් නැහැ. ගැටෙන්න ඉඩක් නැහැ. දැන් එකයි හිත දෙකක් නෙවෙයි. එකයි. මෙන්න මේ විදිහට දේශනා කරන ස්වාමීනි අපි මෙන්න මේ විදිහට දැන් සිරුරු වලින් වෙනස් වුණාට නානායිකෝ නෝ බන්තේ කායම් ස්වාමීන් දැන් අපේ කයවල් නානයි විවිධයි කයවල් ටික විවිධයි ඒකංච පන මඤ්ඤං චිත්තන්ති හැබැයි ස්වාමීන් අපේ හිත් එකයි කයවල් විවිධයි චිත් එකයි එතකොට බලන්න එකම එකක් නෙවෙයි දැන් ප්‍රශ්නයක් නේ දැන් අරයා මෙහෙම හිතනවා මෙයා මෙහෙම හිතනවා අරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා මේ කතා මොකක්වත් නෑ ඒ කතා ඔක්කොම එන්නේ මමත්වය කියන කාරණාව එක්ක සැබෑවට මමත්වයේ ඉස්මතු වෙන කාරණාව ඉක්මවන තැනදී ඇසුරු කිරීමේ වැදගත්කම දකිනකොට මම අද අද ආපු කට්ටියන්ටත් පැහැදිලි කරලා පෙන්නනවා අද අර ආපු කෙනාටත් මේ ලෝකේ දුර්ලභම කාරණාව තමයි සමාන සංවාසය. ඒ කියන්නේ එකම අදහසක් තියෙන සමාගම. එතකොට එහෙනම් ඒ සමාගමක් අපට ලැබීම කියන එක ඒ එකම සංවාසයක් එකම අදහසක් තියෙන අයත් එක්ක ඉන්නවා කියන එක අන්න ඒ කාරණාව ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක්. එතකොට එහෙනම් ඒ ගැන හිතුවොත් එහෙම අපි කවදාවත් අපි අපි හිතන විදිහේ ඒ අපි අපිට අපි කිසි වෙලාවක අපට එන්නේ නැහැ ભેදයක්. අපිට කිසි වෙලාවක අපේ මමත්වයක් එන්නේ නැහැ. අපේ මාන්නයක් එන්නේ නැහැ. හැම වෙලෙම ඉන්නේ මොකද්ද? ජීවිතේ අර ගෞරවාන්විත භාවයේ මේ අයගේ අසුර. ගිහි කෙනෙක් ඒවා පැවිදි කෙනෙක් ඒවා සෑම දිනාගෙම එකම අදහසක් තියෙද්දි අන්නේ ඇසුර එන්නේ. දැන් බලන්නකෝ ඒ කාලේ කොච්චර ගෞරවයක් කියලා තියෙනවද ගිහි අයට පවා අර ආචිත්ත ගෘහපතිගෙන් ගිහිලා ධර්මය අහනවා. පැවිදි අය ගරු කරනවා. ඊළඟට විනය කර්ම තියෙනවා ගිහි අයගෙන් සමාව ගන්න. ඒකවල බලන්න එච්චරට වටිනාකමක් මේ ධර්මයත් එක්ක දීලා තියෙනවා එකම අදහසක් තුළ. ඒ කියන්නේ කිසිදු විදියක ගැටීමක් ඉන්න බෑ. කිසිදු විදියක තරහක් ඉන්න බෑ. ගැටීමක් තරහක් නැතුව සම්පූර්ණයෙන්ම එකම අදහසක් එකම හිතක් තියෙන ජීවිතයක් ඇති කරගන්න උත්සාහ කරන්නට ඕනේ. දැන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වේ. ඊළඟ නන්දිය ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම වාසය කරන්නේ මේ අය ඉන්න තැනත් නැති තැනත් මෛත්‍රියෙන්මයි කටයුතු කරන්නේ. මෛත්‍රියෙන්මයි වචන කතා කරන්නේ. මෛත්‍රියෙන්මයි හිතන්නේ. මමත් ස්වාමීනි මේ අයගේ මගේ හිත පැත්තකින් කියලා මේ ස්වාමීන් වහන්සේලාගේ හිත මගේ හිත බවට පත් කරගන්න. දැන් මට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කයෙන් වෙන් වුණාට හිතින් එකයි. ඔය විදිහටම කිම්බිල ස්වාමීන් වහන්සේ කියනවා. බලන්න ප්‍රිය අර දැන් එක්කෙනෙක් ඔකට වෙනස් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් එනවනේ. එක්කෙනෙකුට වෙනස් වුණ ප්‍රශ්නයක් එනවා. ඔක්කොගෙම අදහස ඕකනම් අනිත් කෙනාගේ හිත මං ඇති කරගන්නවා කියන කාරණාවෙ කියනවා ගැටීමක් කොහොමද එනවද? අඩුවක් කොහොමද දකින්නවද? හැම වෙලෙම දකින්න හොඳක්මයි. එතකොට මොකද වෙන්නේ? හැම වෙලේම හොඳක් දකිනකොට යම් කිසි කෙනෙක්ගේ අඩුවක් තිබුණොත් ඒක හැදෙනවා. අපි තමු යම් කිසි කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනවා කියන අපි අඩුපාඩුව නැතුව හොඳම කතා කරනවා නම් හොඳම කියනවා නම් එයාගේ ජීවිතය තුළ අඩුපාඩුවත් එක්ක ඉන්න බැරි වෙනවා. එතකොට අඩුපාඩු හැදෙනවා. අපි මොකද කරන්නේ හැම වෙලේම? අඩුපාඩුව මුල් කරගෙන කෙනෙකුට නිඳා කරනවා. හැම වෙලේම අඩුවක් කතා කරනවා නම් අඩුවක් මුල් කරගෙන නිඳා කරනවා. අපි හැම වෙලේම දකින්න ඕනේ අඩුව පුංචියට වටිනාදේ ලකුවට දකින්න ඕනේ. එහෙම දකිනකොට අර වටිනාකමත් එක්ක ඇසුරු කරනකොට අර අඩුපාඩුවට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලෙම අපි හොඳ දෙයට හොඳ දේ පෝෂණය කරන්නට ඕනේ. හොඳ දේ ඉස්මතු කරලා ගන්නට ඕනේ. හොඳ දේ ඉස්මතු කරලා ගන්නකොට මොකද වෙන්නේ? අඩුපාඩුව පාස් වෙනවා. දැන් අපි අඩුපාඩුවම කතා කරන්න කියලාවත් මොකද වෙන්නේ? එයාගේත් අඩුපාඩුවමයි ඉස්මතු වෙන්නේ. එයාගේත් වැරද්දමයි ඉස්මතු වෙන්නේ. අපි තුලත් ඒකමයි ඉස්මතු. දැන් පෝෂණය වෙන්නේ ඒකනේ. ඒ නිසා කිසි වෙලාවක අඩුපාඩුවක් කතා කරන්න හොඳ නැහැ. හැම වෙලෙම හොඳම කතා කරනකොට එයා තුළත් තියෙන හොඳ ටික ඉස්මතු වෙලා එනවා. අපි තුළත් හොඳ ගතියෙන් ප්‍රකට වෙලා එනවා. එතකොට සම්පූර්ණයෙන් අර සමාජය හැදෙනවා. නැත්තම් මොකද වෙන්නේ? පොඩ්ඩක් නැත්තම් වැරද්දක් වෙන්නේ. පුංචි ඒ ඒකට ගොඩාක් වෙන්න හේතුව තමයි අපි කොටු කරගත්ත රාමුවක් තියෙන මාන්නේ. මහාන් තත්ත්වකමින් යුක්තව. අන්න ඒක නිසා ඒකට විරුද්ධ වෙනකොට අර අපි අපි බලන්නේ අපේ දේත් එක්ක. දැන් අපේ දේ අතහැරලා එයා හිතන විදිහට ඒක බලනවා. එතකොට තමයි අර තරහ එන්නේ නැති නිහතමානීකම ඉස්මතු වෙන්නේ. දැන් බලන්නකො තුන් දෙනාගේම අදහස් එකයි. සාදු සාදු අනුරුද්ධ හොඳයි හොඳයි අනුරුද්ධ කච්චිපන කච්චිපනමෝ අනුරුද්ධ අපමත්තා ආතාපිනෝ පහදත්තා දැන් ඊළඟට අහනවා ඔබලා කොහොමද අනුරුද්ධ කෙලස්තවන වීරියෙන් යුක්ත වාසය කරන්නේ කියලා අහනවා අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් ජීවිතේ දැන් දැන් ආ දැන් අද ඇහුවොත් එහෙම කිය පංච පාස්කන්ධයේ උදේවයි දකිනවා අර නෑ නෑ ඒවා ඒ කාරණා සිදුවෙන දෙයට දාන ලේබල් එකක්. ඒක හොඳට තේරුම් ගන්න. සිදුවෙන කාරණාව අපි කියන්නට ඕනේ. සිදු කරන කාරණා. මේ අප්‍රමාදීව කෙලස්තාවන වීරියෙන් කටයුතු කරන්න කොහොමද අහනවා. අප්‍රමාදීව ක්ලේශතපන වීරියෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා අහනවා. කටයුතු කරනවද? ඔව් කටයුතු කරනවා. කොහොමද කටයුතු කරන්නේ කියලා අහනවා. දැන් බලන්න එහෙනම් මේ අප්‍රමාදීව ක්ලේශතවන වීරියෙන් කටයුතු කරන ආකාරය බලන්නකො. ඉදපන බන්ති අම්මාකන් යෝ පටමං ගාමතෝ පින්ඩාය උපස ස්වාමීනි අපේ පින්නපාතේ ගිහී ගියාට පස්සේ අපි අතරින් කවුරු හරි කෙනෙක් පින්නපාත කරගෙන ඉස්සල්ලාම වැඩිවෝ. එයා තමයි සම්පූර්ණ ආසන පූජල කරන්නේ දානශාලාවේ. වළඳන්න පෑන් කියන්නේ. පාවිච්චි කරන්න ආසන පනවල පෑන් පනවල ඉඳුල් ඉතුරු වෙන ඉඳුල් දාන්න වෙනම භාජනයක් කියලා මෙන්න මේ විදිහට ඉස්සරලා මෙනකන ඒ කටයුත්ත කරනවා ඊළඟට පින්නපාත වැඩම කරලා පින්නපාත ගත්තට පස්සේ අවසානට එන එක කියන මොකද කරන්නේ? ඉතුරු වෙන ඉඳුල් අයින් කරනවා. පැන් භාජනවල පැන් නැත්තම් පැන් පුරවනවා දැන් අදාළ භාජනවල. දැන් බලන්න දුන්නේ වතුර පිළිබඳව කොච්චර තනක් හොයලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ ජීවත් වෙන වතුර කොච්චර ඕනද? මම ඒකයි හැම වෙලෙම කියන වතුර ගැන බලන්න ඕනේ කියලා. දැන් අපිට පැම් භාජන පුරවන්න බියන්නේ අපිට තියෙන්නේ වතුර එනවද නැද්ද කියන එක බලන්න විතරනේ. ඒතකොට පැම් භාජන පුරවනවා කියන කාරණාවක් කරන්න දෙයක් නැහැ. ඒතකොට මේක හැම වෙලේම අවධානයක් තියෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? එකපාරට ඔක්කොම ටික නැති වුණාට පස්සේ ඔක්කොටම ප්‍රශ්නයක් එනවා. ඒතර බලන්න අනිත් කෙනාටත් පහසුවක් වෙන්න තමන් ඒ අවධානයෙන් ඉන්නකොට දැන් ඊළඟට දැන් අවසාන දානේ වල යන කෙනා මේක බලලා ගියාට පස්සේ ඊළඟට එන කෙනෙකුට වතුර තියෙනවනේ අපෝ. ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙනම් සම්පූර්ණ වතුර ගැන බලනවා වතුර තියෙනවද නැද්ද කියලා. ඊළඟට ඒ වාජන ටික අස් කරනවා. ඉඳුල් ටික අස් කරනවා. ඊළඟට හිස්සල වාජන වතුර වාජන පුරවනවා. ඊළඟට වතුර අරන් යන්න අමාරු නම් තව එක කියන්නේ කලගෙඩි උස්සන්න අමාරු නම් එක්කන අතින් කතා කරනවා. බලන්න අනවශ්‍ය කතාවක් නෑ. අතින් කතා කරනවා. අතින් කතා කරලා කතා නොකරම දෙන්නම කතාබස් කරන්නේ නැතුව උස්සනවා. ඊළඟට කියනවා ස්වාමීන් අපි දවස් 5කට වතාවක් මුළු දවස එළි වෙනකම්ම ධර්ම සාකච්ඡා කරනවා. එතකොට අතින් කතා කරලා වචන කතා නොකර දවස් 5කට සැරයක් ධර්ම සාකච්ඡා කරනවා. විනය තියෙනවා අතින් කතා කරලා කතා නොකර අතින් කතා කරනවා කියන එකට එපා කියලා. එපා කියන එකට ශික්ෂාව දවුත් වන එහෙම කරන්න එපා. ඒක ඒක කරන්නේ මූලිකාව. දැන් මෙතන කරන්නේ ඕනකමකට. අවශ්‍යතාවයකට. එතකොට අනවශ්‍ය දේ කතා කරන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය දේ කතා කරන්නේ නැති වුණාට දවස් 5කට සැරයක් එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. ධර්මයේ කතා කරනවා. දැන් මේ ධර්මයේ හැසිරෙන්නේ. අප්‍රමාදව ශ්‍රේෂ්ඨවන වීරයන් කටයුතු කරනවා. ඇයි දැන් වචන පිට වෙන්නේ නැහැ වැරදි ඒවා. නිකන් කට වාචාලකුණ කතා කරන්නේ නැහැ. මේ ඉතින් එක වචනයක් කතා මේ තුන්නම විතරම වැඩේ සිටින්නේ. දවස් 5කට තුන්නම අතින්ම එක වචනයක් කතා වෙන්නේ. දවස් 5කට. එක දවසක් එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. ඔන්න ඔය විදිහට කියන අප්‍රමාදීව කටයුතු කරන දැන් බලන්නේ අප්‍රමාදීව කටයුතු කිරීම කියන එකේ ධර්ම සාකච්ඡාවක් ප්‍රධාන අංගයක් කියලා කියනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය කියන එක දැන් මේ ඒවා නෙමෙයි මේ සිදුවලා තියෙන්නේ. ඉන්ද්‍රිය සංවරය සති සම්පජන්නේ දැන් අපි මේක බලෙන් ගුරු කරන්න හදනවා මේ ජීවිතයේ වෙන දේවල් නිවැරදිව කරන තැනදී සිදුවෙන විදිහ තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ සිදුවන විදිහ තමයි සති සම්පජන්නේ කියන්නේ ඊළඟට ඒක සිදුවන විදිය තමයි උද්‍යත්තගාමී ප්‍රඥාව. ඒක වෙනම භාවිතා කරන ඒවා තියෙනවා. ඒක භාවිතා කරන්න ලැබෙන්න ඕනේ. නිකන් මානසික මනෝලෝකයෙන් දාගෙන හිතලුවක් නෙමෙයි. ඒවා ලැබෙන්න ඕනේ. ඊළඟට ධර්ම සාකච්ඡා ධර්මයේ තියෙන වැදගත්කම. දැන් එළි වෙනකන් දවස් 5කට හරියට ධර්ම සාකච්ඡා කරනවා. ස්වාමීනි මෙන්න මෙහෙමයි අපි දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන්නේ කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දාරනවා. සාදු සාදු අනුරුද්ධ ආත්‍රිපස අනුරුද්ධයෙන් හොඳයි හොඳයි අනුරුද්ධ කියලා බුදුරණවහන්සේ අනුගමනවා. අතිපනව අනුරුද්ධ ඒවන් අපමත්ත ආතාපින පහදත්ව විහරන්තම් ඔබලා මේ විදියට අප්‍රමාදීව ක්ලේශතවන වීරියෙන් වාසය කරද්දී උතුරු මිනිත්නම් ලබලා දෙනවා දහම. දැන් බලන්න දැන් බුදුරණවහන්සේ කද ඔහොම නෙමෙයි අප්‍රමාදීව වාසය කරනවා කියන්නේ කොහෙද නෑනේ. ධර්ම සාකච්ඡාව, නිහඬභාවය, සති සම්පජන්‍ය, හුදකලාව මෙන්න මේවා කොච්චර අර දැන් තුන් දෙනෙක් ඉන්නේ හුදකලා වෙලා තියෙන්නේ. තුන් දෙනෙක් ඉන්නේ බලන්න එහෙනම් කොච්චර මේ සුන්දරත්වයේ තියෙන නැත්නම් කටවාචාරකමට ඔහේ කියවන්නේ නැතුව අවශ්‍ය වචන දෙන මම අර මම මම කරපු අත්දැකීම් එකම කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපට පුළුවන් වෙන්න ඕනේ උදේ නැගිටලා වෙන ඉඳන් රැය නිදා ගන්න මොහොත දක්වා කතා කරපු වචන ටික සිහි කරන්න. අපිට කරපු ක්‍රියා ටික සිහි කරන්න. අන්නේ විදිහට හිතක් දියුණු වෙනනම් එයා එයාගේ ජීවිතයට පුදුම සිහියක් පිටනවා. හරිම සුන්දරයි ඒකවල ජීවිතේ. නැත්තම් මොකද වෙන්නේ? දැන් එහෙම සිහිය පිට නැත්තම් අර කෙලෙස් වැඩිදන හොගාන. එතකොට දැන් මෙහෙම ඉන්නකොට අනිත් කෙනාගේ හිතක් ඇති කරගන්න උත්සාහ ඒක ඇති වෙනවනේ. තරහක් කියන එකක් අහලකවත් වෙනවනේ. එන්න ඉඩක් නැති වෙනවා. ඒ කියන්නේ සැබෑම පැවිදි ජීවිතය ගත කරනකොට අර ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ. තමන්ගේ මාන්නක්කාරකමත් එක්ක මුකුත් ඉස්මතු වෙන්නේ නැහැ. මොනවද ලබාගත්තේ කියනවා. කිං කිම් මොකද නැත්තේ ස්වාමීනීම ලබා ගත්තා. ඉදමයන් බන්තේ යාවදේව ස්වාමීනි මයන් අපි කියලා කියන්නේ. මම නෙමෙයි අපි. ඔක්කොමලා. ස්වාමීනි අපි පළවෙනි ධ්‍යානිය උපදවා ගත්තා. කියලා ඔන්න පැහැදිලි කරා. තව මොනවද ලබා ගන්නවා? එහෙමයි ස්වාමීනි අපි දෙවෙනි ධ්‍යානිය උපදවා ගත්තා. ඒතකොට විකක් විචාර සංසිද්ධීම හටගන්න දෙවෙනි ධ්‍යානිය අපි උපදවා ගත්තා. ඊට තොඩා දේවල් උපදවා ගත්තා. එහෙමයි ස්වාමීනි අපි තුන්වෙනි ධ්‍යානිය උපදවා ගත්තා. ඊට වඩා දේවල් පුදවා ගත්තා. එහෙමයි ස්වාමීනි අපි හතරවෙනි ධ්‍යානයට පුදවා ගත්තා. ඊටත් වඩා දේවල් පුදවා ගත්තා. එහෙමයි ස්වාමීනි රූප සංඥා ඉක්මෝලා අරූප සමාධියේ ආකාසානංචායතනේ වාස කරා. ඊටත් වඩා ලබා ගත්තාද? ඔව් කියනවා ආකින්චන් ආකා විඤ්ඤාණංචායතන ලබා ගත්තා. ඊටත් වඩා දේවල් ලබා ගන්න දහනවා. ඔව් ලබා ගත්තා. ආකින්චඤ්ඤායතන ලබා ගත්තා. ඊටත් වඩා දේවල් ලබා ගන්න දහනවා. ඔව් ලබා ගත්තා. ඒ තමයි මේව සංඥා නාසඤ්ඤායතන ලබා ගත්තා. ඊටත් වඩා දේවල් ලබා ගන්න දානවා. එහෙමයි ස්වාමීනි මොකද නැත්නම් ඊටත් වඩා දේවල් ලබා ගත්තා. ස්වාමීනි අත අපි ඊටත් වඩා අලම ප්‍රණීත දේවල් පහස පඤ්ඤාය දිස්වා නිරසඤ්ඤා සංඥාය ඉක්මෝලා සංඥා වේදනා සම්බන්ධ තික්මවල ප්‍රඥා වාසය කරමින් ප්‍රඥාවෙන් දැක දැක ආශ්‍රව ශේ කරමින් වාසය කරා ස්වාමීන් ඇතුළත සාන්තිය ඇති වුණා මෙන්න මේ විදිහට ආශ්‍රව ශේ කියන අරහත්ත්වයට පත් වුණා කියලා කිව්වා සාදු සාදු අනුරුද්ධ ඒ තස්ම අනුරුද්ධ පහසු විහාරෝ අඤ්ඤෝ පහසු විහාර උත්තරීතරව පණීතරව නැත්ති අනුරුද්ධයනි මේ ඕවට වඩා ওই සමාධියට වඩා වෙන ප්‍රණීත වූ සැපසහගත දෙයක් වෙන නෑ. ඕක තමයි ප්‍රණීත සැපසහගත දෙය කියලා බුදුරණ වහන්සේ අමෘත ස්වාමීන් වහන්සේට වදාරනවා. ඉතින් එහෙම වදාරලා භාග්‍යතුන් වහන්සේ නැගිලා පිටත් වෙනවා. දැන් ඔන්න ඒ අය සතුටින් වාසය කරන්නදී පැහැදිලි කරා. අප්‍රමාදී වාසය කරන්නදී පැහැදිලි කරා. ලබාගත් උතුරු මිනිස් නම් පැහැදිලි කරා. ඔක්කොම රහත් වෙලා. අතකෝ ආයසම අනුරුද්ධව ආයසම නන්දිව ආයසම කිම්බිල භගවන්තං භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ කිම්බිල නන්දිය ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ අනුත් ස්වාමීන් වහන්සේ අමතනවා. කින්නෝ මයං ආයස්මතු අනුද්දස්ස එව මාරෝඥාදී ඈවත් අනුරුද්ධේ අපි ඔබට කියලා තියෙනවට මෙන්න මේ සමාපatti ලැබලා තියෙනවා මෙහිම ආසාවක් කරලා තියෙනවා අපි කියලා තියෙනවා නේද? නකෝ මේ ආයස්මන්තං අනේ මට එහෙම අපට මට කියන්නේ නැහැ කියනවා. ඒක බලන්න මේ කියලාද මේ දන්නේ? කියලා නෙමෙයි. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට විතරයි හැකියාව තියෙන්නේ. සැබෑවරු නමුත් කතාවෙන් ඒ පුරුෂයෙක්ගේ ගතියක් තේරුම් ගන්න පුළුවන් නමුත් මේ හැකියාව උපරිම තියෙන අමුතු ස්වාමීන් වහන්සේ කියලා නෑ කියනවා. ඉමේ සංචායි මේ මේ විහරණ කියනවා කියලා අපි කියලා දෙනවා නෑ කියලා නෑ කියනවා. මම මේක දැක්කා කියනවා මගේ හිතේ. මගේ හිතින් දැක්කා කියනවා මට දෙවරුත් ඇවිදිලා කිව්වාය කියලා කියනවා මෙන්න මේ මේ ආයස්මතු මෙන්න මේ සමාපත්තිය වල ඉන්නවාය කියලා දෙවිවරුත් ඇවිදලා පැහැදිලි කරා කියලා මේ අනුර ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට කියනවා. ඒකයි මම භාග්‍යතුන් වහන්සේට වදාළේ කියනවා. බලන්න කොච්චර සිංහනද අපි කියලා කියන්නේ මම නෙමෙයි. අපි මේව ලබා ගත්තා. අපි මේව ලබා ගත්තා. එතකොට ඒ බලන්න එක අදහසක ගැටීමකින් තොරව එකම දැක්මක් සහිතව එක විදිහට වාසය කරද්දී දැන් මිරාක් මිලානේ ඒක බලන්න එහෙනම් මේ එක සමාන සංවාසය කියන කාරණාව එකට වාසය කිරීම කොච්චර වැදගත්ද කියලා. අපි හැම වෙලෙම ගැටන ගතියක් එක්ක නම් ඉස්මතු වෙන්නේ. අන්න එතකොට අර එතෙන්ද අර කිරි කලයට ගොම්බින්දුවක් වැටෙනවා කියනවා. එහෙම නැතුව අපි හැම වෙලෙම අඩුවක් දකින්න නැතුව ඒ කෙනාගේ හිත ඇති කරගන්න ඕන විදිහට හැම වෙලෙම කටයුතු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඊළඟට කතාවක් ඊළඟට බුදුරන් වහන්සේ භාග්‍යතුන් දීක පරජන පරජන කියලා දිව්‍ය ලෝකයක්. ඒ ඒ මෙතන දීගම්, ඒ මෙතන දීගම්, ඒ මෙතන දීගම්. කුලා ඒකේ කය කුල පුත්තා කර දීගස්ස පරජනස්ස යක්කස්ස සද්දන් සුත්වා බුම්මා දේවා සද්ද මනුස්සාවේසු මෙන්න මේ කතා සංලාපය අහලා මේ දීග රජ සභාවේ දිව්‍ය රජවරුන් ඉතලම භාග්‍යතුන් වහන්සේ දකින්නට ගියා. දකින්නට ගියාට භාග්‍යතුන් වහන්සේ ළඟ හිටගෙන මෙන්න මේ විදිහට කිව්වා මේ කතාව අහලා. ස්වාමීනි වජ්ජින්ද ලාභයක්මයි. ස්වාමීනි වජ්ජින්ද ලාභයක්මයි. යම් තැනක සතාගතයන් වහන්සේ වැඩ සිටිනවා නම් යම් තැනක අනුරුද්ධ නන්දිය කිම්විලයන් වහන්සේලා වැඩ සිටිනවා නම් ඒක මේ වජ්ජින්ද ලාභයක්මයි. දැන් ඊට වඩා සතුට ප්‍රකාශ කරන්නේ. දැන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කිම්විල ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේලාගේ මේ ජීවිතය පිළිබඳ සතුට ප්‍රකාශ කරනවා මේ දීඝ පරජන කියන දෙවිවරු. ඒ දීඝ පරජන කියන දෙවිවරුන්ගේ ප්‍රීති ගෝසාව අහලා බුම්මාන දෙවියොත් ওই විදිහටම තියෙනවා. බුම්මාන දෙවියන්ගේ ප්‍රීති ගෝසාහලා චාතු මහරජක දෙවියොත් ඒ විදිහටම කියනවා. චාතු මහරජක දෙවියන්ගේ ප්‍රීති ගෝසාහලා තාවතිස දෙවියොත් ඒ විදිහටම කියනවා. තාවතිස දෙවියන්ගේ ප්‍රීති ගෝසාහලා තුෂ්ණ දෙවියොත් ඒ විදිහටම කියනවා. තුසිත දෙවියන්ගේ ප්‍රීතිකෝසහාලා නිම්මානති දෙවියොත් ඒ විදිහටම ප්‍රීතිකෝසහා කරනවා. නිම්මානති දෙවියන්ගේ ප්‍රීතිකෝසහාලා පරිනිම්මිත වසවත්ති දෙවියොත් ඒ විදිහටම ප්‍රීතිකෝසහා කරනවා. පරිනිම්මිත වසයත්ති දෙවියන්ගේ ප්‍රීතිකෝසහාලා බ්‍රහ්මකායික දෙවියොත් ප්‍රීතිකෝසහා කරනවා. යම් තැනක බුදුරන් වහන්සේ වැඩ සිටිනවද කිම්බිල අනුරුද්ධ නන්දිය කියන ස්වාමීන් වහන්සේලාගේ වජ්ජී දේශය වැඩ සිටිනවාද ඒ අයට පුදුම ලාභයක්මයි කියලා ප්‍රීතිගෝසා පවත්වනවා බ්‍රහ්ම කායික දිව්‍ය ලෝකෙ දක්වාම අන්න ඒක පැතිර ගිහිල්ලා යනවා එහෙම පැතිර ගියා ඉතින් මේක දැන් දැන් මෙතන කතා සංවාපදෙන බුදුරජාණන් වහන්සේ දීඝපරජන කියන දෙවිව කරයි දැන් මේ හතර ප්‍රකාශ කරන්නේ ඒක අර අර අර දක්වම ගියා කියලා කියනවා දැන් මේ කතා සංවාපේදී ඔන්න එයමෙතන් දීග එයමෙතන් දීග යස්මාට දීග කුල පුත්තා සයෝ කුල පුත්තා කාලස්මනගාරයන් පබ්බජිතෝ සංචේ කුලං ඒතේ සයෝ කුල පුත්තා පසන චිත්ත අනුසරයන් තස්ස පස් තස්ස පස්ස කුලස්ස දීග රත්තං හිතාය සුඛායත් ඒක හිමමයි දීග ඒක හිමමයි දීග යම් දරුවන් තුන්දෙනෙක් ගිහි ගෙදරින් නික්මිලා මහාන වූවා හරි දැන් ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න මේ කාරණාව මේ වගේ අය දැන් කොහොමද වාසය කරන්නේ? දියයි කිරි වගේ එකට අප්‍රමාදී වාසය කරනවා කෙලෙස් එක්ක ඒවට එන්න ඉඩක් දෙන්නෙම නෑ හැම වෙලෙම සමංග අදහස අයින් කරලා වාසය කරන්නේ. අනිත් කෙනා අදහසත් එක්කයි වාසය කරන්නේ. මෙන්න මේ කුල පුත්‍රයන් යම් ගිහි ගෙදරකින් නික්මිලා මහාන වුණාද ඒ අය පිළිබඳව සිහි කරනවද ඒ අය පිළිබඳව සිහි කරනවද ඒ පවුල් වලට බොහෝ කාලයක් ඒක හිතසුව පිණිස පවතිනවා එතකොට එවැනි සුන්දර චරිත එවැනි සුන්දර ජීවිත පිළිබඳව යම් පවුලක කෙනෙක් එහෙම වුණා නම් ඒ අය පිළිබඳව සිහි කිරීම ඒ පවුල වල ගොඩාක් යහපත්. ඒ වගේම තමයි දීර්ඝ යම් પરම්පරාවක ඥාතිිත මිත්‍රාදීන් පිරිසකකින් ඒ යම් પરම්පරාවකට අයිති කෙනෙක් නම් ඒ ඥාතිිත මිත්‍රාදීන් ඒ දරුවන් ගැන ඒ කුල පුත්‍රයන් ගැන සිහි කරමින් සතුටු වෙනවා නම් ඒකේ પરම්පරාවට ඥාතිිත මිත්‍රාදීන් බොහෝ කාලයක් හිත පිණිස පවතිනවා. ඒ වගේම තමයි දීග ඒ දරුවන් තුන්දෙනා යම් ගමකින් ඉඳ නික්මිලා ගියේ. ඒ ගමේ පිරිස සිහි කරනවා නම් ඒ දරුවන් ගැන අන්නේ සිහි කිරීම තුළින් ඒ අයට මහත් ලාභයක්ම සිදු වෙනවා. අර හත් වර්ගයක් නිවන් හතර වර්ගයක් නිවන් දකින්නවා කියලා කියන්නේ. බලන්න ඔගේ කතාව එක පවුලකින් කෙනෙක් මහා හතර වර්ගයක් නිවන් ඒ කියන්නේ එහෙනම් ඒ චරිතයක් ඒ විදිහට හැදෙන්නට ඕනේ. එහෙම නැතුව ඉඳලා හරියන්නේ නැහැ. ඒ විදිහට හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඒ අය ගැන සිහි කරන්න සිහි කරන්න. ඒ අයට තියෙන පිනක්. මම අර මේ ළඟදී මම හිතන්නේ ඔයාලා දෙගොල්ලකම ගාලන කියලා මම අර කිව්වේ කියන්නේ ඒ ඒ සිහි කිරිල්ල තුලින් වෙන රජ සම්පත් හෝ වෙන මොකක්වත් නෙමෙයි අර සිහි කිරිල්ල තුලින් හැබැයි අපි අපිට මේ මේ චරිතය ගොඩනගනට පස්සේ ඒක පෞල් වලට කොච්චර ලාභයක්ද? එතකොට එහෙනම් දැන් මෙතන පවුලට කරන්නේ මේ කියන්නේ ගමට කියනවා ඊළඟට නගරයකින් නික්මනවානේ නගරය කට්ටියන්ට ජනපදයකින් නික්මනවාද ජනපදයේ කට්ටියන්ට ඒ වගේම යම් රජකුලයකින් මේ රජකුලේනේ ඒ රජකුලයකින්ද යම් මේ දරුවෝ තුන් දෙනා නික්මුනේ ඒ අය රජකුලයේ අයම හිත පහදවාගෙන රාජ මුළු රජ රජව රජ මේ රාජධානියම අන්නේ අයට බොහෝ හිත පිණිස පවසනවා කියන ඒ සිහි කිරීම ඊළඟට බ්‍රාහ්මණ කුලේ දැන් රජ කුලේනේ බ්‍රාහ්මණ කුලයේ දරුවන් තුන්දෙනෙක් කොහොම මහනොත් එහෙම ඒ කුලයේ සිහි කරනවා නම් මෙන්න මෙහිම කෙනෙක් මහන වුණා මෙන්න මෙහිමයි ඒ අය මෙහිමයි මෙහිමයි කියලා සිහි කරනවා නම් ඒ අයට බොහෝ ඉසුසුසුස පවතිනවා ඒ වගේම වෙළඳ කුලයේ වයිස් වෙළඳ කුලයේ යම් කිසි කෙනෙක් ඒ විදිහට මහන වෙලා ඉන්නවා නම් අන්න ඒ අය ගැන සිහි කරනවා නම් ඒ අයට බොහෝ යහපත වෙනසවද සුද්ධ කුලයේ යම් කිසි කෙනෙක් මහන වෙලා ඉන්නවා නම් ඒ සුද්ධ කුලේ කුලයට මේක යහපත පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. තදේවකේ ජේපි දීග ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සම්මනම් බ්‍රාහ්මනියා පජාය ඒතේ තයෝ කුල පුත්තේ පසන චිත්ත අනුසරය ඊළඟට පැහැදිලි කරනවා දීග දෙවියන් සහිත ලෝකයා මරුන් බමුණු සහිත මේ ලෝකයා දෙවිනිස් ප්‍රජාවම මෙන්න මේ දරුවන් තුන් දෙනා ගැන සිහි කළ හිත පහදවා ගන්නවා නම් ඒ සියලු දෙනාටම හිතසුව පිණිස යහපත පිණිස පවතිනවා. එහෙනම් බලන්න ඒ විදි චරිත ඇති වෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ දරුවන් බොහෝ ජනයාට හිත පිණිස බොහෝ අයට යහපත පිණිස ප්‍රතිපදාවේදීලා ඉන්නේ කියලා බුදුරණවහන්සේ දාරනවා. ඉතින් මෙන්න මේ බුදුරණවහන්සේ වදාළ මේ කාරණාව ඒ දීඝ පරජන කියන දිව්‍ය රාජයා සතුටින් අනුමෝදන් වෙන්නට යෙදෙනවා සාදු නම්ම සතුටින් අනුමෝදන් වෙනවා. ඒතර බලන්න එහෙනම් මෙන්න මේ වගේ තමයි පැවිදි ජීවිතය. ඒ කියන්නේ කිසි වෙලාවක නුරුස්සන ගතියක් නැහැ. කිසිදු කාරණාවක නුරුස්සන ගතියක් නැහැ. ඒක එන්නේම තමන්ගේ මතවාදී අයින් කරන එක. තමන් මොන විදිහකට දාගෙන හිටියත් ඒක අයින් කරමින් තමයි අනිත් කෙනාගේ හිතන විදිහත් එකයි ගන්න. එහෙම ගන්නකොට ගැටීමට ඉන්න ඉඩක් නැති වෙනවා. හරිය සුහදශීලී, හරිය ලෙන්ගතුයි, හරිය ප්‍රියශීලී. අන්න එහෙම වාසය කරන අප්‍රමාදීව ඕනෙ දේවල් කතා කරන්නේ නැහැ. ඕනෙ දේවල් කරන්නේ නැහැ. බලන්නකෝ අප්‍රමාදී වාසය කරනවා කියන කාරණාවේදී ධර්මයේ කතා කරනවා කියන්නේ ධර්මයේ කතා කරනවා කියලා කියන්නේ නිකන් වචන හැල්ලක් පටලව ගන්නවා කියන එක නෙමෙයි. ධර්මයේ කතා කරන්නට ඕන. එතකොට ඒකටත් අපි තුල කොච්චර හැකියාවක් තියෙනට ඕනද? මෙන්න මේ වගේ සුන්දර පැවිදි ජීවිතයක් ගත කරන්න ලැබෙනවා කියන එක ඊටාම වටිනා කාරණාවක් වෙනවා. ඒ සුන්දර පැවිදි ජීවිතයේ ස්වභාවයත් එක්ක ඉතින් මෙවැනි සුන්දර පැවිදි ජීවිතයක් ගත කරන්න. පැවිදි ජීවිතයේ සුන්දරත්වයන්නේ ඒකයි. නැත්තම් කෙලෙස් වගිර වැගිරි ඉන්නවනම් ඒ ජීවිතේ පැවිදි සුන්දරත්වයක් නැහැ. සුන්දර පැවිදි තුල කෙලෙස් එනකොට කෙලෙස් එන්න ඉඩක් නැති වෙනවා. එතකොට දැන් එකම අදහසක් එක්ක පිරිසක් වාසය කරනවා නම් ඒ එකම අදහසක් එක්ක ඉන්න පිරිස පුදුම ලාභයක්. පුදුම මෙන්න මේක අපිට විතර හිතන්නට ඕනේ. මේ මේ වගේ පිරිසක් ඇසුරු කරන්න ලැබී එකම අදහසක් තියෙන එකම දැක්මක් එක්ක ඉන්න මේ පිරිස ඇසුර කොච්චර ලාභයක්ද කොච්චර භාග්‍යයක්ද ඇත්තටම දැන් සමාජයට ගිහිල්ලා හිතලා බලන්නකෝ. අපේ සමාජයයි එළිය සමාජයයි ගත්තාම කොච්චර වෙනස්ද? ඉතින් මං ඇයි මෙවැනි කෙනෙක් එක්ක පොඩි වැරද්දක් දැකලා ගැටෙන්නේ? පොඩි අපහසුවීමක් දැකලා ගැටෙන්නේ? පොඩි ප්‍රශ්නයක් දැකලා ගැටෙන්නේ? මෙහිම මෙහිම සමාජයක් හැදිලා තියෙන්නේ. එහෙනම් මේ වගේ අයගේ මේ වගේ ගැටි තියෙනවා කියලා හැම වෙලෙම ගුණේ පැත්තම හිතන්න ඕනේ. එහෙම හිතනකොට ගුණයේ පැත්ත එයාගේ විශේෂ භාවයත් එක්ක හිතනකොට කිසිදු විදියකින් ගැටීමක් ඉන්න ඉඩක් නැහැ. කිසිදු ප්‍රශ්නයක් ඉන්න ඉඩක් නැහැ. අන්න එතකොට මේ ජීවිතයේ සැබෑම සුන්දර පැවිදි ජීවිතයක් වෙනවා. ඒ සුන්දර පැවිදි ජීවිතයේ නිවන් මඟ සම්පූර්ණයෙන් පරිපූර්ණ වෙනවා. දැන් මේකේ පැහැදිලි කරා මෙහෙම ඉන්නේ කොහොමද උතුරු මිනිස් දැන් නොලමා තියෙන්නේ කියලා. ගුණවත් භාවය පැහැදිලි කරා ප්‍රඥාවන්ත භාවය පැහැදිලි කරා වැඩපිළිවෙල පැහැදිලි කරා හැබැයි ඔක්කොගෙන් පැහැදිලි කරේ පංච පාදනස්කන්ධ ගැන පටිසමුප්පාද ගැන ධාතු ආයතන ගැන ඒව නෙමෙයි ඒවා ක්‍රම ක්‍රමයේ පිළිබඳ විග්‍රහ කරපු ටික අද ගොඩක් වෙලාවට තියෙන්නේ අර ක්‍රමයේ පිළිබඳ විග්‍රහ කරපු ටික ගන්නවා හැබැයි අර අර මේ මේක ටික ඔක්කොම අතහරිනවා හරියට මේ වගේ දැන් අපි හිතමුකෝ ඔන්න සෝඩියමුයි ක්ලෝරිනුයි එකතු වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. මොනවා රෝම රසායනික ද්‍රව්‍ය ටිකක් තියෙනවා කියලා. එතකොට දැන් Na ධන Cl2 සම එකතු වුණාම සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න දැන් ඉංග්‍රීසි අකුරුනේ තියෙන්නේ. දැන් මේ මේක දෙන්න ඕන නිසා මේ වචන ටිකෙන් දෙනවා. හැබැයි අපට මේක ප්‍රතික්‍රියාවෙන් තමයි තේන්නේ මේක වෙන හැටි. දැන් අපිට මොනවද ගිනි ගන්න දාන එකතු වෙනවා කියලා. මොනවා හරි මිශ්‍රණයක් එකතු වෙනවා කියලා. එතකොට මේ මිශ්‍රණය එකතු වෙනකොට ඒක අපට පේන්නේ ඒ දෙකේ දෙන පිට කාරණාවත් එක්ක. ඇතුලේ ගියාවන ක්‍රියාවලිය තමයි අර ඉංග්‍රීසි අකුරු වලින් ඒකට අදාළ විදිහට දීලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ ධර්මයේ තුල දීලා තියෙන පංචපාස්කන්ධය හැදෙන විදිය, පටිච්චසමුපාදයේ සිදුවන විදිය, පංචපාස්කන්ධ උදේවයි දකින විදිය, අර අර ඉංග්‍රීසි අකුරු ටික දුන්නා වගේ. අර ජීවිත චර්යාවෙන් තමයි ඒක ඉස්මතු වෙන්න ඕනේ. ඒ ජීවිත චර්යාවෙන් මේක ඉස්මතු වෙනකොට හැබැයිවටම අර අර වචන ටික ගන්න ධර්මයක් කතා කරන්නේ. ජීවිතයේ යෙදෙන කාරණා එක්ක කතා කරන්නේ නෙමෙයි. ජීවිතයේ යෙදීමේදී ප්‍රායෝගිකව ධර්මයේ යෙදෙන්න ඕන. ඒක වෙන හැටි අතකින් කියනවා. දැන් අපිට වෙන විදියකින් කියන්න බැහැනේ මේක මේ දැන් අපි ගත්තොත් මොන හරි කිමිකල් දෙකක් රසායනික දෙකක් ප්‍රතික්‍රියා කරන හැටි ඇඳලා පෙන්වන්න පුළුවන් වෙන්නේ ඊට අදාළ නම් කරන දේවල් එක්ක. එතකොට ඒක පෙන්වන්නේ. දැන් ඒව අතන නෑ. ඒ වචන ටික එතන නෑ. හැබැයි ඒකමයි සිදු වෙන්නේ ඒ වචන ටික නෑ ඒකමයි සිදු වෙන්නේ. අනිත් වගේ පංචීපාස්කන්ධයේ උදේවයි දකිනවා පටිසමුපායය දකිනවා ආයතන මෙන්න මේවා නිකන් ඇතුළට දාගෙන ඒවා බෙද බෙදා බලනවා කියලා පේන එකක් නෙමෙයි තියෙන්නේ චර්යාවෙන් සිදුවීමේ කෘත්‍යයෙන් අන්නේක වෙන්න තමයි එහෙම නැත්නම් අරවා වචන හැටි ඉගෙන ගන්නවා විතරයි ඉතින් ඒ නිසා සැබෑවටම ධර්මයේ ප්‍රායෝගික වෙන හැටි මෙන්න මේ කොසමේ චූලගෝසිංහ සූත්‍රයේ රස්තන්ට පැහැදිලි වෙනවා ඉතින් මෙන්න මේ අර්ථය අපේ ජීවිතය ඇති කරගන්න අපි උත්සාහ කරන්නට ඕනේ හොඳයි මේකේ තුල තියෙන ප්‍රශ්න මොනවද කියලා නම් අහන්න. ඒ ප්‍රශ්නනේ සාමාන්‍යයෙන් ගතගෙන ජීවිතේ මේ ඒකත් එක්ක සමාජික සමාජස්මත නොවන විදිහට මේ ලස්සන ජීවිතේ ගත කරන අර හොඳ පැත්තක් කියලා ගන්න ඒකත් එක්ක මේ අර මට තේරෙන්නේ මෛත්‍රිය නේද? මෛත්‍රී කාය නම් මෛත්‍රී වචී නම් එතකොට මේ මෛත්‍රී මනෝකම කියන ඒ ඒ ඒ ඒ මොනවා තමයි මේ ජීවිත ගතගෙන කියන එක. ඒක තමයි. ඒකම තියෙන නිසා තමයි ඔය කාරණාව තියෙන්නේ. ඇත්තටම දැන් අර දැන් උභාසන විද්‍යාවට කිව්වේ ගුවන් ඇල්ලේ ඒක බලන්න පුණහන්ලා තුන් දෙනාගේ අර පුදුම ගෞරවය ඒ ඒකම ඉන්නකොට අර තමන් දැන් තමන් දැන් හැම වෙලේම කතාවක් කරනකොට මොන හරි දෙන්නෙක් කතා කරනකොට යමෙක් ටිකක් කියනොත් එයාට එක දෙන්නට ඕන. අපි තමන්ගේ දේ ඉස්සරහට හදන්නේ. ඒක හරියන්නේ අනිත් කෙනාගේ දේ දෙන්නට ඕන. තමන් කිසි විදියකින් මැදින් පයින්න ඕනේ නැහැ. ඊළඟ තව කෙනෙක් මොන හරි කරනවා නම් එයා කරන දේ අපි කරන්නට ඕනේ. අපි මේක හරියට මේක වැරදි කියලා ඒ විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අන්න ඒ විදිහට මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තියෙනකොට ඇත්තටම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඒ ඒ ජීවිතය තමයි සුන්දර. එතකොට තරහක් කියනවා, මාන්නයක් කියනවා මේවා එන්න ඉඩක්වත් නැහැ. ඒවා එන්න ඉඩ තියෙන්නේම අපට අර විදිහ කටයුතු කරන්න බැරි නිසා. ඒක හරි ලස්සන තමයි ප්‍රතිපදාව ප්‍රතිපදාව ලස්සන ඉස්මතු වෙන මේ දේශන. හ්ම්. ඒකත් එක්ක මේ කෙනෙකුට තේරුම් අරගෙන තමයි මේ අවබෝධයෙන් තමයි කඩේ කරා. රහත්ද ලෝවන්න කියන කතාව නෑ. අර රසමය පරිවලා ඉස්සුනේ. අවසර තමයි දෙන්නේ මේ සෞඛ්‍යයේ සිතක් ඇති කරගන්නවා කියන එක සමහරට පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ කියන්නේ සමහර කියනවා කියන එක නෙවෙයි සමහර කියන දේවල් වලින් නැත්නම් කරන දේවල් වලින් ඒක අපි දැන් මෙහෙම මොන හරි වැඩක් කරන. දැන් ගන්න අපි හිතමු කවුරු හරි කියනවා මේක මෙහෙම කරමු කියලා. නෑ නෑ ඔක කොහොම නෙමෙයි වැරදි. එහෙම නෑ. ඔය කාරණා මේ මෙහෙම ඊට වඩා හොඳයි කියලා එහෙම නෑ. ආව් ඒ කාරණාව හරි. අන්න එතකොට යම් කතාවක් කරනකොට මොන හරි කවුරු හරි කියනකොට ඒකට විරුද්ධව නෑ. මම අර කලින් කියලා දුන්නා දැන් ගුරුවරයෙක් ඇසුරු කරනකොට සහ ඇත්තටම එකම පිරිසක් වාසය කරද්දී දැන් අපි හිතමු එහෙම දැන් අපි හිතන ඔන්න අපි හිතමු යම් කිසි කෙනෙක් දන්නේ නැතුව එකපාරට දැන් ඔය මම එක සැරේකුත් කියලා තිබ්බා මම ඉස්සර ගණන් හිටියේ නෑ මේ පැවිදි වෙලා කවුරු හරි මේ මට මතක නෑ කවුද කියලා ලොකු උගතෙක් මාත් එක්ක අසුරු කරන එක්ක රූපසිංහ මහත්තයා නැත්නම් කවුරු හරි එක්ක රණසිංහ මහත්තයා බාලදක්ෂකී හිටියා කිව්වා මම ඒ වෙනකන් හිතන් හිටියේ බාලදක්ෂයෝ කියලා කියන්නේ දක්ෂයන්ගේ බාලයෝ කියලා ඒ වෙනකම් මං ඉඳන් හිටියේ දක්ෂ නැති කට්ටිය කියලා. මොකද මම බාල දක්ෂ වලට කියවත් නැහැ. මොකද දක්ෂ නැති කට්ටිය නේද ඉන්නේ. මම දන්නේ නැහැ. මේ මහාන වෙලා මම මේ ආරණ්‍ය පටන් අරගෙන ඊළඟට මමත් එක්ක මේ මේ කට්ටිය අතුරු කරද්දි මේ ඉහළ කෙනෙක් කවුරු හරි හොඳට උගතේ එයා බාල දක්ෂ කියලා. මට හරි ප්‍රශ්නයක්. එයා කොහොමද බාල දක්ෂ කියන්නේ කියලා. බාලයෙක් නෙමෙයි. දක්ෂතාවය නැති කෙනෙක් නෙමෙයි. එදා තමයි මම දැනගත්තේ බාලයන්ගේ දක්ෂයෝ කියලා. දක්ෂයන්ගේ බාලයෝ නෙවෙයි බාලයන්ගේ දක්ෂයෝ කියන්නේ. එතෙක් මං හිතන් හිටියේ දක්ෂයන්ගේ බාලයන්ටයි බාල දක්ෂයෝ කියන්නේ කියලා. ඔන්න ඔය විදිහට අපි මේ කවුරු හරි මොකක් හරි කිව්ව කියලා ඔය නොදන්නා කෙනෙක්. දැන් අපි හිතමු ඔන්න ටයිල් කවුරුත් දැකලා නැහැ. ඔන්න එක්කෙනෙක් මොකක් හරි දැන් පස්සේ ගොඩක් වැඩක් කරගෙන එනකොට ටයිල් එක අනිත් පැත්තට දානවා. දැන් අපි එලෙන් නෑ නෑ ස්වාමීන් වහන්සේ ඕක ඕක ඔය විදිහට නෙමෙයි අල්ලන්න තියෙන්නේ. ඕක මෙහෙමයි අන්න ඒ වගේ පඬිතුකම නෑ. ආ එහෙම අල්ලමු හොඳයි. අනිත් ස්වාමීන් වහන්සේ ආ එහෙම අල්ලමු හොඳයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අරහේ කොහෙද දැන් අපි හිතමුකෝ අනිත් පැත්ත ඇලුවට පස්සේ අර හොඳට කකුල් වලට හොඳ මසාජ් එකක් එනවා ඉතින් අපිට වෙන පැත්ත හිතන්න පුළුවන්. අපි අර ලෝකේ පැත්තනේ බලන්නේ හැම වෙලේම. එහෙම කවුරු හරි කිව්වොත් ඒක ප්‍රශ්නයක් නෑ. ආ ශෝකේ පැත්ත. අන්න ඒ විදිහට ඒක දැන් බලන්න දැන් අපිට ඕන ජීවිතේ කෙලෙස් එක්ක ඉන්නද ලෝකේ හරි විදිහට ඉන්නද? කෙලෙස් නැතුව ඉන්නද ලෝකේ හරි විදිහට ඉන්නද? ඔන්නෝක අපි හිතන්නට ඕනේ. ලෝකේ හරිය විදියට ඉන්න නෙමෙයි කෙලෙස් නැතුව ඉන්න. අපි බලන්නේ කෙලෙස් නැතුව ඉන්න. මේ ලෝකේ හරිය විදියට ඉන්න. එහෙම නැතුව අපි අර විදිහට හැදුනොත් එහෙම ඇත්තටම සමහරවිට ආරන්නේ වෙන විදිහකට ලස්සනදී. ඒ අපි නොදන්නා වුණාට අපි දැන් අපි දැන් වර්තමානයේ ওই සමහර දාවට මේ දැන් අලුත් අලුත් මේ ඉස්සර කොල්ලත් වැහුවා දිනුනකොට තහඩු වැහුවා සීත්‍රව ඔළුව වැහුවා. දැන් අලුතෙන් ආයෙ කොල්ලත් වහනවා. දැන් කොච්චර ලස්සනද ඒක තියෙන්නේ. ඉතින් පරණ දුප්පත් දිලිඳු අය නම් පොළට වහන්නේ. නමුත් දැන් ධනවත් අය පොළට වහනවා. දැන් එතකොට ඒකේ වෙනස. අන්න එතකොට අර අපි හිතන ක්‍රමේ තව කෙනෙකුට අනුගත වීමක් එක්කනකොට සමානව පරිසරයක් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම දක්ෂ වෙන්නට ඕනේ කොච්චර සමාජයේ සාධාරණව කොච්චර අපි විදිහට හිතන දේට සාධාරණ අසාධාරණ වුණත් සමාජය අසාධාරණ වුණත් ඒ කාරණාව එක්ක වෙන කෙනෙක් කියන්නේ අපට වැදගත් වෙන්නේ ටයිල් කැටේ ගෙලින් අල්ලන එක නෙමෙයි මේ ඇතුළු කිරීම වැදගත් වෙන්නේ. ටයිල් කැටේ හරියට අල්ලන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ ඇසුරේ වැදගත්කම. අපි දකින්නේ මොකද්ද? ඇසුරේ වැදගත්කම නෙමෙයි ටයිල් කැටේ හරියට අල්ලන්න ඕනේ කියලා. දැන් වැදගත් වෙන ටයිල් කැටේ හරිය විදිහට අල්ලන එකද ඇසුරද? ඔන්න ඔය දෙක අපි හිතන්නට එනවා. එතකොට ටයිල් කැට අනිත් පැත්ත හැලුවත් ප්‍රශ්නයක් නැහැ ඇසුර වැදගත් නේ. ඒකනේ අපිට වටිනාකම තියෙන්නේ. අද ගොඩාක් වෙලාවට කොච්චර කීවත් අර විදිහට ඇසුරට වඩා අපි මොන හරි හිතන් ඉන්නවනම් ඒකට විරුද්ධ වෙනවනම් අන්න එතනදි ගැටෙනවා. එතනදි අරුමු දෙනවා. එහෙම නොවෙන්නට ඕන. එහෙම නොවන තැනදී තමයි සැබෑවටම අපට සනසිල්ලක් ඇති වෙන්නේ. සමාන කට්ටියක් වගේ ඇසුරක් නැහැ තමයි දැන් අපි හිතන්නේ ගුරුගෝල සම්බන්ධයෙන් දැන් අපි දෙයක් කරන්නේ සමාන ගුරුරයා කියන මේ වගේ මේ දෙතන එතන වෙනම එකක් නේ ඒක වෙනම එකක් එතකොට දැන් එතකොට ඇත්තටම අර දැන් අපි තුම අනුරුද්ධ සානන්ද කිම්බිලි සානන්ද ඊටත් එක්ක කටයුතු කරනවා කියනවා. එතකොට ඒ සම්බන්ධයේ ගුරුකුල සම්බන්ධයක් වගේ තමයි. එතකොට අනුරුද්ධ සානන්ද අනිත් පැත්තට යන්නේ නැහැ. අනිත් පැත්තේ කෙනාගේ කත් එක්ක යන්නේ. දැන් මෙතන එකම සමාන අදහසක් නේ. ඒතර එකම සමාන අදහසක් කියන එකම අදහස් එක කියනකොට දැන් ගුරුවරයෙක් කොහොමද ඒ කාරණාව කරන්න බෑ. ගුරුවරයෙක් කිව්වොත් එහෙම ටයිල් කැටි කොහොම අල්ලන්නේ කියලා ආයේ ඒක කතා දෙකක් කරන්න බෑ. ටයිල් කැටි කොහොම අල්ලන්න ඕනේ. එතකොට එච්චරට හැකියාවක් අපිට තුළ ලැබිලා තියෙන්න ඕනේ. අන්න ඒ කියන්නේ ගුරුවරයාගේ වචනේ කියන එක වෙනස්. ඒ ඒකට ආය වෙන එතනින් එහා එක එක කතාවක්වත් කරන්න අයිති නැහැ. මොන දේ මොන ප්‍රශ්නේ වුණා. අතනදී අර එක ඇසුරු කරන ඇත්ත එක. සංඝ කාර්යයක් ඇසුරු කරනකොට තේරුම් ගන්නත් පුළුවන් නේද? ඔව්. මේ විදිහට කැමති මේ ක්‍රමයට කැමති ඒ විදිහට ඔව් ඇත්තටම දැන් මේ දැන් එකම අදහසක් තියෙන කට්ටිය අසුරු කරනකොට අර ඒ අය අතර දැන් බලන්නකෝ දැන් මම ඇත්තටම මම වෙනසක් දැක්කා දැන් මේ ඔයාලා කට්ටියන්ගේ වුණා අර කලින් දිමුණ දෙයට වඩා දැන් එකිනෙක කෙනා අතර තියෙන ගැටීම අඩුයි. දැන් ඔය මම මෙච්චර අට ගන්නහන් කියපු කරුණු එක්කනේ. එතකොට මේ මේ මේ මට්ටම අපි උඩරිම තව දිනු කරගන්න පුළුවන් කමක් ඇති වුණොත් එහෙම කොච්චර සුන්දරත්වයක් තියෙනවද? ඒ ඒ කාරණාව ඇත්තටම එතකොට දැන් අපිට විස බීජ අර කිරි කලයට ගොමින්දා කරන පුරු කිරි කලයම සික් කරන්න එනවනේ. ආයේ කිරි කලේ ගන්න දෙයක් නැහැ. එතකොට අපිට කිරි කලේට කිරිම දාන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි හැම වෙලෙම මම අනිත් කෙනා හිතන හිතන විදිහට කියන විදිහට ඉන්නේ කොහොමද? මෙන්න මේ ගතිය එනවනම් අර එකම අදහසක් එක්ක පුදුම සුන්දරත්වයකින් වාසය කරන පුළුවන් ඇසුරු කිරීමෙන් එක හොඳටම හැදෙනවා. ඥානත් කාය ඒකත් සංඥා කියලා කියන්නේ ඔය ඒ ගතියක් තමයි. නානත් කාය එක එක වෙනම ලෝකෙකුත් තියෙනවා. කය නානත්ද මෙතන හිත එකක්නේ. එතකොට වෙනස් නෑ. දැන් ඔය ඔය ගතිය නේද ඇත්තටම ධර්මාවබෝධ කියන්නේ කොච්චර සාධාරණද? එක ගුරුවරයෙගේ ගෝලයා විසම නෑනේ. එක ගුරුවරයෙක් දැන් අපිටම මොන්න දැන් අපි ඉස්කෝලෙන් ගත්තොත් එහෙම ඉස්කෝලෙන් වෙන් කරනවා මැත් සයන්ස් ආදී වශයෙන් වෙන් කරනවා. එතකොට සමාජගතව වෙන් කිරීමක් තියෙනවා. දැන් ධර්ම මාර්ගයට ආවොත් එහෙම අනුගත වීමක් තිබ්බොත් එහෙම එක ගුරුවරයෙක් ගෝලෙ එකම විදිහට. ඇයි? අර එකම අදහස් ටිකනේ තියෙන්නේ. එයාගේ එයා ධර්මයේ ප්‍රායෝගික වෙනවා කියන්නේ මෙයාගේ පැත්තට ඉඩක් නැහැ. ඒ අදහස් එක්කම යනවා. එතකොට අර එකම කයවල් වෙන එකම හිතක්, එකම දැක්මක්, එකම ස්වභාවයක්. ප්‍රතිපදාව පුරු කිරීම එක්කලා කාලයකට හැරෙන්න තමයි අර ඒක වගේ දෙයක් විදියට මම කර දෙවිව කාය කරගෙනවත් නැහැ කියලා සාධි කරගෙන අපේ මතේ ඉන්නේ නැතුව සංකල්පය වෙන විදිහට ඒකාර පොතේ සූත්‍රයේ ඒ වගේ එන්න කාලයක් ඒක තමයි ටික අර ඇසුරේ වැදගත්කම මේක. මම අද අවිකාරත් මම කිව්වේ අපට ඇත්තටම ගුරුවරයෙක් සබ්‍රමචාරින් වහන්සේලා මේ හික්මවිල්ල යම් කිසි කෙනෙකුට මම හැම වෙලෙම කියන එකක් තමයි දැන් මට එක එක එක එක කරුණ වෙලා කියනකොට යමෙකුගේ හොඳක් තියෙන මම දකින්නේ හොඳේ. දැන් මට ඒකෙන් තරහ එන්න පිළිසියුනේ. මට අරයාගේ අඩුපාඩු අපි හිතමු අඩුපාඩු 99යි. හරි එකයි. මට අර 99 වඩා හරි එක පේන්නේ. අර 99 පේන්නේ නැහැ. පේන්නේ නැහැ නෙමෙයි. 99 ගණන් ගන්නෙ නෙමෙයි. දැන් මං හරි එකට එයාගේ හරි දෙයට මම්ම කතා කරනවා නම් හරි පැත්තට. මගේ හිත කිලෙටෙන්නෙත් නෑ. එයාගේ අර 99 98 වෙනවා. 97 වෙනවා 96 දැන් මොකද වෙන්නේ මමත් හරි දෙයට ලකුණු දෙනවනම් හැමෝම හරි දෙයට ලකුණු දෙනවනම් අර වැරදි එක මොකද වෙන්නේ ටික ටික ටික ටික අයින් වෙනවා ඊළඟට වෙන්නේ මොකද හොඳ 99 වැරදි එකයි බඩපත් වෙනවා අපි හැම වෙලේම දකින්නේ අර වැරද්දට නිකා කරන්නමයි අපි හොඳ පැත්ත අල්ලගෙන ඒක පෝෂණය කරන්න උත්සාහ කරන්නේ නැහැ අන්න ඇසුරේදී ඒ කියන්නේ සැබෑම ඇසුරක් තිබියුත් යන්නේ ඒක හොඳ පැත්ත අල්ලගෙන හොඳ පැත්ත පෝෂණය කරනවා. හොඳ පැත්ත පෝෂණය කරනකොට එයාගේ හොඳ පැත්ත පෝෂණය වෙනවා. ඇත්තටම ඉතින් 99 වැරද්ද පේනක එක හරියක පේනවනම් ඒ කාරණාවම කොච්චර වටිනවද සමගිය කියන කාරණා. ප්‍රායෝගිකව ගත්තම පස්සේ මේ අපි මේ මහත්යේ එක්කම තියෙන ගතිය තමයි මේ අර වැරදි වැරදි වෙනවා. ඒක හොදක් හරි අපි ඒක දකින්න උත්සාහ කරන්නේ. අපි අර අපි අර තියෙන මොහොතක් එක්ක අපි වැඩි ග්‍රහණය ලැබෙන එකක් එක්කම අර අරකට අර දැන් යාගේ වෙන හොඳේම අර ගුණත් මතන ඇතිරෙන්නේ. ඇත්තනම දැන් 99ක් හොඳ තිබිලා එකක් වැරද්ද පේනවා කියන්නේ ඒක ඒක හොඳ නැති එකක්. ඒ 99ම ගුණ තිබිලා එක වැරද්දක් තියෙනවා. ওই වැරද්දම නම් තියෙන්නේ ඒක ඇත්තටම හිත දුෂ්ටයි. මං කිව්වේ 99ක් කරේදී විල එක හොඳක් තියෙද්දි ඒක පේන්නේ ඒක තමයි සත්‍යවාදීකම තියෙන්න ඕනේ. අනිත් එක දැන් මම හැම වෙලෙම දකින්න එකක් තමයි මට ඔය අඩුපාඩු මොනවා හරි කියන්න ආපදනදී මම දකින්නේ මොනවා හරි පිනක කෘත්‍යයක් එක්ක. අපි අනාගත බලාපොරොත්තු ගොඩාක් ඕනේ නැහැ. පිනක ලැබීමක් එක්ක. මොනවා හරි වාසනා ගුණයක් එක්ක. මොනවා හරි හිතන ගතියක් එක්ක සමාජයේ මේ ඉන්න ස්වභාවයට වඩා මේ පුංචි වැඩගත්කමක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය ටික දැක්කම ඔය කාරණා පෝෂණය කරන්න පුළුවන්. එතකොට ඒ ඒ ඒ ලැබිච්ච ටික රැක ගන්න නගලන්න ඕනේ. ඒක පෝෂණය කරන්න නගලන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අර වැරදි ටික සම්පූර්ණයෙන් දුර්වල යනවා. ඒකයි සැබෑ ගුරු ගුරු ඇසුරකට ගියාට පස්සේ කොච්චර අර කොච්චර අසත්පුරුෂයෙක් අසත් අසත්පුරුෂයෝ කියන එක නෙමෙයි මොන අඩුපාඩු තිබ්බත් අසත්පුරුෂනේ මොන අඩුපාඩු තිබ්බත් සත්පුරුෂ ගතිය තියෙනවනම් සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ගියාම අර අඩුපාඩු ඔක්කොම හැදෙනවා හැබැයි සත්පුරුෂයෙක් වෙන්න තමයි සත්පුරුෂයෙක් නොවුනොත් එහෙම මොකද වෙන්නේ තාමත් අර තමන්ගේ මාන්නයත් එක්කම ඉන්නේ සමහර ඉන්නේ සූත්‍රයේ සාරකීය සම්මේලන තමන්ගේ කියන්නේ හරි බවක් නෙවෙයි තමන්ගේ වැරද්දක් තමයි කවුරුන් කියනවා සමගි වශයෙන් කැමති වෙන්න ඕනේ කියන එක. මෙතන කියන්නේ අනිත් කියන්නේ අනිත් එක්කලාගේ හොඳ හොඳ කියන්නේ. එතකොට අර එතන කවුරු ගැටයක් තියෙනවා මම හිතනවා තමන් වැරද්ද ඉතින් ඇත්තටම ගුරුවරයා එක්ක ඒ කියන්නේ අපිට ප්‍රතිපදාවත් එක්ක යනකොට ඇත්තටම තමන්ගේ වැරද්දක් ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ වැරද්ද කියලා කියන්නේ මේ මේ ලෝකයේ දකින්න වැරදි කියන එකම නෙමෙයි අවංකවම තමන් ඉන්න රාමුවේ වැරද්ද මේ ලෝකයේ වරදෙත් එකම තමයි. දැන් ලෝකයේ වරදෙත් සිදු වෙන්නේ සමන්ගේ රාම වැරද්දත් එක්කනේ. ඒ ඒවා ඒවා අපි දකිනවා නම් ඇත්තටම යා දිනුයි. අපට වැරද්දක් පේන්නේ නැත්තම් මොනවද අපේ ජීවිතේ? මොනවහරි කරන කාරණා තුළ අන්නේ වැරද්දක් ඉස්මතු වෙන එක වැරද්ද ඉස්මතු කළ යුතු ගුරුවරයා එක්ක. වැරද්ද කියන කාරණාව අපට පේන්නේ නැත්නම් අපි අඥානකමකින් යනවා. ඇයි? ඉතින් අපි මේ වැටහිලා අවබෝධ කරලා නැතුව හරි කියලා අරගෙන ඉන්නවා. අපට වැරදි කියලා පේන්නේ නැහැ හරි කියලා අරගෙන. එහෙනම් අපට වැරදි කියලා කොහෙන්වත් පේන්නට ඕන. ඒක පේන මට්ටමට අර නුවණ, ඒ කියන්නේ මමත්වයේ ස්වාධීනත්වයේ කියන කාරණාවේ වැරද්ද පේන මට්ටම නුවණ දීන වෙන්නට ඕන. තමන්ගේ වැරද්ද. පුරවැරද්ද සුසු කියන්නේ. අර දැන් කන්තියේ එවදින් කියන්නේ මේ ප්‍රතිපදාවේ ඉක්ම වෙන්න කන්ති පරමන් තපෝ තිතික්කා. එතකොට ඉවසීම කියන එක උතුම්ම තපස වෙනවා. තපස කියන කාරණාවේ ශ්‍රේෂ්ඨම ගති ඉවසීම. ඉවසන්න බැරි නම් පොඩ්ඩක් කෙලෙසක් කියන්නේ ඒ කියන්නේ ඒකට අහු වෙලා යනවනම් එතන තපසක් නැහැ. තපස කියන්නේම ඉවසීම. ඒ කියන්නේ ඇත්තටම හැම වෙලෙම මධ්‍යස්ථ භාවයක් ඉස්මතු වෙනවා. කෙලෙස් පරිවේදයෙන් වාසය කරනවා කියලා මම කතා කරන්නේ සති සංකල්පයෙන් ඉන්ද්‍රිය සංවරයයි කියන එක භාවිත කරන විදිය කොහොමද දැන් අපි ගත්තොත් සති සංකල්පයෙන් අර විදිහට දැන් මේ කතා කරපු කාරණා එක කිසිම කාරණාවක් Taman වැරදි විදිහට වැරදි විදිහට කරන බවක් එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔච්චර සිහියක් පවත්වනවා කියන්නේ. ඔච්චර සංවරයක් ප්‍රකටවෙනවා කියලා කියන්නේ. නිකන් අයත් නෙමෙයි ධර්මයක් දන්න අර විදිහේ මෛත්‍රිය කරු කරන අය. දැන් එයාලගේ ඉඳන් ජීවන චර්යාව තුළ ඒ ඉඳලා තියෙන විදිය මුලාවකින් තොරව ජීවිත පැවැත්මක් නේ. මුලාවකින් තොරව ජීවිත පැවැත්ම හැම ක්‍රියාවක් ඔස්සේම මුලාවකින් තොරව ජීවිත පැවැත්මක්. ඒතකොට ඒ සති සම්පජඤ්ඤයක් ඉස්මතු වෙනවා. ඒගොල්ලෝ ඉන්ද්‍රිය සංවරයක් කියලා කියන්නේ කොහොමද? කෙලේශයක් එක්ක આવොත් තමයි අපි අපි අසංවර වෙන්නේ. අපේ ජීවිතයේ ඇත්තම ප්‍රකට වෙන්නේ මොන හරි අසංවර භාවයක් කෙලෙස් ඉස්මතු වෙනකොට. ඒකෝට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අර කෙලෙස් ඉස්මතු වෙන්නේ. කෙලෙස් ඉස්මතු නොවන ජීවිතේ බාහිරිනුත් ඇත්තරම අර නිවෙන ගතියක් එනවා. බාහිරින් අපේ වැඩ කටයුතු තියෙනවා නම් බාහිර සමහර ප්‍රසංගකමත් නමුත් අපි ඒක අපේ ආත්මාර්ථකාමීත්වයට දාගෙන හරියන්නේ නැහැ. අපිව ඒ අපිව හා අපි හොඳ කෙනෙක් කියන කාරණාව දාගෙන දාගෙන හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අතුලත සංසිඳනකොට උපරිමයක අනාගාමී අරහත් කියන පැත්තත් එක තමයි වෙන්නේ. ඇතුළත සංසිඳනකොට කිසිදු කැළඹීමක් එන්නේ නැහැ. අද අපි ගොඩක් වෙනාවට ධර්මයේ ගන්නේ සමහර දේවල් අනිත් පැති දේවල්. ඒ කියන්නේ මම අර විකසරසු තරම් පේනවා කියලා අරන් පේනවා. අපිව සාධාරණ කරගන්න. වෙන අය ගැන කියන වගේ අපිව සීලය ගන්න කියලා මේ රාගයේ දේශ තිබ්බ කියලා මේ මේ මනින්න එපා කියලා කියනද මට රාගය ආවට මට දේශය තිබ්බට මගේ සීලය පළුදු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකට කියන්නේ නෑ බුදුරණවහන්සේ. අනුන් ගැන මනින්න එපා කියලා ඉදිරි කියන්නේ. අපි අද ගොඩාක් වෙලාට ගන්න තමන් ගෙනම ඉන්නේ කියලා. අපිට බැරි පුළුවන් සතියේ දවසක් මුලදී සම්පූර්ණයෙන්ම සතියකට සැරයක් බලමු විසල් මාසෙකට සැරයක් හරිනේ. ওই දවසට හරි කරන්නේ. එකට තියෙන්න ඕන මල්ලේ මේ ධර්ම සාකච්ඡා කරන්න ඈලි මෑල්ලක් ගතිය. ඒ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්න දැන් මම කතා කරන කාරණාවට ඒකට අනුකූලවම සාකච්ඡාව යන්න අන්න ඒ ගතිය තියෙනවා නම් කරන්න පුළුවන්. මොකද මමත් හරි කැමතියි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අපි බලමු කට්ටේ එහෙම ජලක් මාල්ලා ඔය වගේ කට්ටිය එක්කෙනකොට අර ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මාසයක සැරයක් හරි අවස්ථාවක් උදා කරගන්නකොත් එහෙම කට්ටිය ආපු පොයෙම කියන්නේ නැතුව එහෙම ආපු වෙලාවක හරි අර තියෙන්නේ තාම අර පොඩ්ඩක් මම පොඩ්ඩක් මොකක් තියෙනවනේ හිත දේශනාවක් තුන නම් ඔක් කරන්න බෑ. ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් එහෙම නැතුව සම්පූර්ණ නිදහස වෙන මම මේ ඔක්කොම අයින් වෙන්න ඉතින් ඉඳ 2024න් පස්සේ ඒ ඒ කටයුත්ත ඇත්තටම අර පිරිස එක්ක මට දැන් අවශ්‍ය පදනමක් සැකසීලා තියෙනවා. මට අවශ්‍ය පිරිසක් හැදිලා එතකොට ඒ අය එක කටයුතු කරගෙන යනකොට මගේ මාර්ගයක් දිය වෙනවා අනිත් අයගේ මාර්ගයක් දිය වෙනවනේ. මෙහෙම පරිසරයක් හදාගන්න එක ලෝකේ ලේසි නෑ. එක්කෙනෙක් කරනවා තව එක්කෙනෙක් තව මතවාදය. තව කෙනෙක් තව මතවාදය. 10 දෙනෙක් කිලෝ මතවාද 10ක්. ඒක කොහොම නැතුව අර එකම එකම කතාවකට යන්නට ඕනේ. දැන් කය අහගෙනදී වෙනම අමුතු ප්‍රශ්නයක් කොහෙන්ද දැම්මුත් එන්න එතකොට ඉවරයි. අමුතු ප්‍රශ්නයක් කියන්නේ ඔන්න කයි කතන්දරයක් ගන්නවා. නැත්නම් වෙන මොකක් හරි එකක් දානවා. අ දාන ලදී එකක් දාන. නැත්නම් අර පද පරම වෙලා වචනික රිංගනයක් අහනවා. එහෙම වුණාට පස්සේ අර තිබ්බ ලස්සන සුන්දර ගලාගෙන යෑම සම්පූර්ණ කියලා යනවා. ඒකෝට එහෙම නැතුව අර පිරිසක් හැදිනහම අන්න ධර්ම සාකච්ඡාවක් දීලා රැයන්න පුළුවන්. අපි බලමු ඉතින් මම කොහොමද සටහස් කරන් ඉන්නේ ඉස්සරහට මේ මේ ඔය මේ මගේ මගේ ඔක්කොම වැඩ ඉවරනට පස්සේ දැන් මගේ කියන්නේ මම මට මේ තත්ත්වයට එන්න ඉතින් පිරිස කියන්නේ අපිට මේ මෙහෙම පරිසරයක් සකස් වෙන්න ගැඹුරීම කියන්නේ ඒකයි කිසියයි අපට උපකාර මේ මෙච්චර මට්ටමක් නැත්නම් අපිට මේ පරිසර සකස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට තව කරන්න පුළුවන් උපරිමයක් මම ඒ අය වෙනුවෙන් අවුරුදු දෙක කරලා ඊළඟට ඔක්කොම මම අතහැරලා මගේ පැත්ත වෙනුවෙන් එතකොට ළඟ ඉන්න අයට මගේ පැත්ත එක උපකාරය අනිත් පැත්තට ලැබෙනවා. මේ සූත්‍රයේ කතා කරන එක මේ මේ සානසනාවේ මේ ගුණවත් භාවය කියන එක ඉගෙන ගන්න. ඒකට යන්නේ මේ අවබෝධය කියන එක වචනයක්වත් කතා කරන්නේ නැතුව මේ ඒ පැවැත්ම ගේනවා කියන එක හරි ශ්‍රේෂ්ඨයි මේ ඉස්සරහම උතුම් ස්වභාවය කියන අර සදාකාරීව කියන කතාවක් මේ අර හරි ලස්සනයි දෙන්න තමයි මේ වගේ සූත්‍රයක් තුලින් 아무තු වින්දනයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ 아무තු ඇතුළට මේ කියන්නේ අපි විශේෂයෙන් අර ඒ පැවිදි ජීවිතයේ තියෙන සුන්දරත්වයක් එක්ක ඒ ඒ සනසිල්ල පුදුම විදිහට භුක්ති විඳින්න පුළුවන්. මේ කට්ටපාල සූත්‍රයේ ඒ වගේ දේවල් වල තියෙන හරිය අර පැවිදි ජීවිත සුන්දරත්වය. ඒ කියන්නේ පැවිදි ජීවිතය කියන එක යථාර්ථවාදී භාවය. දැන් මම මගේ මම ඉස්සර ඒක කියනවද නම් දන්නේ නැහැ මේ. මම පත්තරයකට ලියපු එකක් පැවිදි දිවියක සොඳුරු වසිරිය කියලා ලිපියක්. ඒකම ඔය ගොඩාක් කාරණා ගන්න හරි ඒක බලවහම පැවිදි වෙනවා කෙනෙකුට. එහෙනම් ඇතිනේ